ඊළඟට සඳහන් කරනවා පින්විතනි බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසකට නැවත උදාහරණයක් මේ සඳහන් කරන්නේ. බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසකට එක සූත්‍ර දේශනාවක් කරලා ඒ පිරිසේ එක එක්කෙනාගෙන් අහනවා නුඹට කොහොමද මේ සූත්‍රය තේරෙන්නේ කියලා. භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකට. මෙතන සද්ධර්ම ශ්‍රවණය කරන පිරිසත් සෑහෙන පිරිසක්. හැබැයි මේ එක එක්කෙනාට මේක වැටහෙන්නේ එක එක විදිහට ඒ ඒ පුජ්‍යලයාගේ ප්‍රඥාවේ විදිහට වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා භික්ෂූන් වහන්සේලා පිරිසකටම එකම සූත්‍රයේ මේ දේශනා කරන එක සූත්‍රයක්. එහෙම දේශනා කරලා අහනවා නුඹට කොහොමද මේ සූත්‍රය තේරෙන්නේ වැටහෙන්නේ කියලා. එහෙම අහුවහම සූත්‍රයේ ඇති ගැඹුරු බව නිසාම කෙනෙක් සඳහන් කරනවා මහා උස පර්වතයකින් ගලා හැලෙන ලස්සන දිය ඇල්ලක් වගේ උසක් පේනවා, පළලක් පේනවා, මනරම් බවක් පේනවා කියලා එක්කෙනෙක් කියනවා. මහා උස කඳු මුදුනකින් ගලා හැලෙන ඇල්ලක් වගේ උසක්, පළලක්, මනරම් බවක් මට මේ සූත්‍රයෙන් පේනවා කියලා. තවත් කෙනෙකුගෙන් ඇහුවහම කියනවා මට එක්තරා වනරාජිනියක් වගේ පේනවා. සූත්‍රය අවබෝධ වුණේ වනරාජිනියක් වගේ. එතකොට මොකද්ද මේ වනරාජිනියක් කියලා කියන්නේ? පිනතින එයින් කියන්නේ මුල පටන් අග දක්වාම මල් පිපුණ ගස් ඇති. මුල පටන් අග දක්වාම මල් පිපුණ ගස් ඇති. වනරාජිනිය කියන්නේ එහෙම වුණාට පස්සේ. ඉතින් එහෙම කොයි වෙලාවේද මේ ගහක මුල පටන් අග දක්වාම මල් පිපිච්ච අවස්ථාවක් ලැබිලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ අවස්ථා ගණනාවක. මාතෘ ගර්භයේ පිළිසිඳ ගන්නකොට මාතෘ ගර්භයෙන් ඉලිමෙනකොට සම්මා සම්බුද්ධත්වයේ ලබනකොට ධම්සක් දේශන විට මේ වගේ වෙලාවල් වල මේ ගස්වල මුල පටන් අග දක්වාම මල් පිපුණ කියලා සඳහන් කරනවා. ඒක සඳහන් කරලා තියෙන්නේ සබ්බ පාලි පුල්ල කියලා. එච්චර මල් පිපෙන්නේ මොන හේතුවක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ පින නිසා. උන්වහන්සේගේ පිනටයි එහෙම මල් පිපෙන්නේ. එහෙම නැත්නම් අද අපි ගහක දැක්කහම මල් තියෙන්නේ ඊටාම අඩුවෙන්. නමුත් මේ අවස්ථාවන් වල ගස්වල මල් තිබිලා තියෙන්නේ ඊටාම වැඩියෙන් සම්පූර්ණ ගහ මල්මයි. ඒ නිසා මල් ගස්මයි. අන් ඒ වාගේ සම්පූර්ණ වනාන්තරයේ මලින් පිරලා තියෙනකොට තමයි කියන්නේ වන රාජිනියක් කියලා. එහෙනම් අර ස්වාමින් වහන්සේට මේ සූත්‍රය අවබෝධ වෙන්නේ වනරාජිනියක් වගේ කියන්නේ සම්පූර්ණ මලෙන් සහ පළවලින් බර වෙච්ච වනාන්තරයක්. ඒ වගේ මේ හැම තැනම තියෙන ධර්ම කාරණා රතනයක් වගේ පේන විදිහට මේ සූත්‍රය හැදෑරුවාම මහා වනයේක විවිධ ගස් තියෙනවා. ඒ හැම ගහකම මල් පල දරලා තියෙනවා වගේ මේ සූත්‍රය අවබෝධ වෙන්න පටන් ගන්නවා. තවත් භික්ෂූන් වහන්සේ නමක් කියනවා මට සීතල ඡායා තියෙන අතුපතර විහිදුන පළවලින් පිරුණ මහා වනස්පති වෘක්ෂයක් වගේ වැටුණා කියලා. සීතල ඡායා තියෙන කියන්නේ හොඳට ගහේ කොළ පිරීලා තියෙනවා. එතකොට ගහ යටට අවුව ඇත්තෙම නැහැ. අතුපතර හොඳට විහිදිලා තියෙනවා. පළවලින් පිරීලා බල වෙලයි තියෙන ගෙඩි හැදිලා. ආන් එහෙම වනස්පති වෘක්ෂයක්. වනස්පති කියලා කියන්නේ කැලේ ගස් වලට ප්‍රධානයි වගේ ප්‍රධාන ගහ වගේ. විශේෂයෙන් වනස්පති කියලා සඳහන් කරනවා ඇටු ගස්, නුග ගස් වගේ දේවල්. නිකන් වනාන්තරයේම ආක්‍රමණය කළා වගේ සියලු ගස් වලට ඉහළින් විශාලව වැඩිලා තියෙන නිසා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේට මේ සූත්‍රය වැටහුණා කියලා කියන්නේ මේ විදිහේ වනස්පති වෘක්ෂයක් වගේ. දැන් ස්වාමින් වහන්සේලා තුන් දිනක් ලබලා දුන්නේ උත්තර උත්තර තුනක්. එක ස්වාමින් වහන්සේ නමක් සඳහන් කළේ උස කන්දක් මුදුනින් ඇද හැලෙන දිය ඇල්ලක් වගේ උසක් තියෙනවා පළලක් තියෙනවා මනරම් බවක් තියෙනවා දෙවනි ස්වාමීන් වහන්සේ සඳහන් කළේ වනරාජිනියක් වගේ ඒ කියන්නේ කැලෑව පුරාම ගස්වල මල් පිපිලයි තියෙන්නේ තුන්වෙනි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සීතල ඡායා තියෙන අතුපතර විහිදුන ඒ වගේම පළවලින් පිරිච්ච වනස්පති රුක්ෂයක් වගේ උන්වහන්සේට වැටහෙනවා කියලා. එහෙනම් එතනින් සඳහන් කරනවා විවිධ ප්‍රයෝජන උස බව මහත් බව පුලුල් බව ආදී වශයෙන් වැටහෙන ආකාරයෙන් පැතුරුණු මහා රුක්ෂයක් වගේ එක එක්කෙනාට වැටහිලා තිබුණා කියලා. තුන් දෙනාට ආකාර තුනයි. මේ එකම සූත්‍රයේ මේ විදිහට වැටහිලා තියෙන මේ තුන් දෙනාටම. එකම විදිහට එකම විදිහට වැටහිලා නැහැ තුන් දෙනාට. තුන් දෙනාට වැටහිලා තියෙන්නේ ආකාර තුනයි. එහෙම වෙන්න හේතුව තමයි අර මුලින් සඳහන් කරපු නානත්ත් කාය නානත්ත් සංඥා. මේ සංඥා විවිධත්වේ නිසා. එහෙනම් එක එක්කෙනාට මේ ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත ලැබෙන්නේ අර මුලින් සඳහන් කරපු කරුණු ගණනාවක් කරුණු ගණනාවක් එතන සඳහන් කරලා තියෙන්නේ ඒ ඒ පුජ්‍යලයාට වැටහුණ හැටි. ඒ අත්දැකීම අරගෙන භාග්‍යතුන් වහන්සේ එතන සඳහන් කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අත්දැකීම. නමුත් මේ මේ විදිහට එළඹෙන්න පුළුවන් කියලා. මෙන්න මේ වගේම සංඥා නානත්වය නිසා එකම කර්මස්ථානයේදී ඒ ඒ පුජ්‍යලයාට විවිධ විදිහට අවබෝධ වෙනවා කියලා පැහැදිලි කළා. ඒ නිසා සඳහන් කරනවා සංඥා ජා සංඥාවෙන් තමයි උපදින්නේ. සංඥාජා සංඥාවෙන් උපදින්නේ. සංඥා නිදානං සංඥාව තමයි නිධානය. සංඥාවෙන් තමයි උපදින්නේ. සංඥාව තමයි නිධානය. සංඥා පබවා සංඥාව තමයි ප්‍රභවය. නැවත ප්‍රභවය කියලා කියන්නේ හට ගැනීම පිළිබඳවමයි. සංඥා නානත්වයක් තියෙනවා නම් නිමිත්තෙත් නානත්වයක් තියෙනවා. ඒ ඒ පුජ්‍යලයාගේ සංඥා නානත්වයක් තියෙනවා නම් ඒ ඒ පුජ්‍යලයාගේ නිමිත්තෙත් විවිධ බවක් නානත්වයක් තියෙනවා. තස්මා සංඥා නාතකාය නාතතෝ උපට්ඨති වේදිතබ්බං තස්මා සංඥා නාතතාය නාතතෝ උපට්ඨති වේදිතබ්බං මේ විදිහට මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ දකින හිත එකක් අරමුණ දකින හිත එකක් එත්තච අඤ්ඤමේව අස්සාසරම්මණං චිත්තං ආස්වාස ප්‍රාස්වාස අරමුණ දකින හිත එකක් ඊළඟට සඳහන් කරනවා අඤ්ඤං පස්වාස ආරම්මණං ප්‍රාස්වාස ආරමුණ දැනගන්න හිත තව එකක්. ආස්වාස දැනගන්න හිත තව එකක්. ප්‍රාස්වාස ආරමුණ දැනගන්න එක තව හිතක්. ඊළඟට සඳහන් කරනවා මෙතන තියෙන්නේ එක හිතක් නෙමෙයි එතකොට හිත දෙකක්. ආස්වාස දැනගන්න එක හිතකින් ප්‍රාස්වාස දැනගන්න එක හිතකින්. ඊළඟට සඳහන් කරනවා එක හිතකින් ආස්වාස ප්‍රාස්වාස දැනගන්නවා එහෙම නැත්නම් ආස්වාසය එක හිතකින් ප්‍රාස්වාසය එක හිතකින් දැනගන්නවා වගේ අඤ්ඤං නිමිත්තං රම්මතං නිමිත්ත අරමුණු කරන්නේ තව හිතකින් ආස්වාසය දැනගන්නවා එක හිතකින් ප්‍රාස්වාසය දැනගන්නවා තව හිතකින් නිමිත්ත දැනගන්නවා තව හිතකින් එතකොට තුන් දහමක් සිත් තුනකින් තමයි දැනගන්නේ යමෙකුගේ එකම සිතකට මේ තුනම අරමුණු වෙන්නෙම නෑ කියලා සඳහන් කරනවා. එක හිතකට මේ තුනම අරමුණු වෙන්නෙම නෑ. යමෙකුට මේ තුන්දහම වෙන වෙනම අරමුණු වෙන්නේ නැත්තම් ඔහුගේ කර්මස්ථානයේ අර්පණා මට්ටමට එහෙම නැත්තම් ධානා මට්ටමට අර්පණා කියලා සඳහන් කළේ ධානයේට අර්පණා මට්ටමට නැත්නම් ධානා මට්ටමට දියුණු වෙන්නෙම දියුණු වෙන්නෙම නැහැ කියලා සඳහන් කරනවා. මේ තුන් දහම වෙන වෙනම අවබෝධ වෙන්නේ නැත්තම්. ඊළඟට සඳහන් කරනවා අඩුම ගානේ උපචාර මට්ටමටවත් ළඟා වෙන්නේ නැහැ. ධානා මට්ටමට නෙමෙයි ධානයේ ළඟ හැසිරෙන උපචාර කියලා කිව්වේ අපි. ඒ මට්ටමටවත් එන්නේ නැහැ. මේ තුන් දහම වෙන වෙනම දැනගන්න ඕනේ කියලා. මොන තුන් දහමද? ආස්වාස අරමුණ එකක් ප්‍රාශ්වාස අරමුණ දැනගන්න සිත තව එකක්, නිමිත්ත දැනගන්න සිත තව එකක්. මේ තුන් දහම හරියටම අවබෝධ කරගන්න ඕනේ මේක එක හිතකට වැටෙන්නෙම වැටෙන්නෙම නෑ. එහෙම කියලා සඳහන් කරනවා මේ අරමුණු තුන වෙන වෙනම හඳුනාගත්තේ නැත්නම් නමුත් මේ අරමුණු තුන වෙන වෙනම දකින පුද්ගලයාට කර්මස්ථානයේ උපචාර මට්ටමටත් අර්පණා මට්ටමටත් දියුණු වෙනවා. අරමුණු තුන වෙන වෙනම හඳුනාගත්ත කෙනාට කර්මස්ථානයේ උපචාර සහ අර්පණා කියන මට්ටම් වලට දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසාම මෙසේ සඳහන් කරනවා නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මන මේක චිත්තස්ස මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි තුනම එකම හිතකට අරමුණු වෙන්නේ නැහැ. අජානතු තයෝ ධම්මේ භාවනා නූපලබ්බති මේ තුන් දහම දන්නේ නැත්නම් භාවනාව ලැබෙන්නේ නැහැ. ඒ කාරණාව සඳහන් කරනවා අජානතෝ තයෝ ධම්මේ භාවනා නූපලබ්බති. මේ තුන් දහම හරියට දැනගත්තේ නැත්නම් භාවනාව ලැබෙන්නේ නැහැ. සඳහන් කරනවා ඒක චෝදනා ගාතාවයි කියලා. එතන ගාථා දෙකක් මේ සඳහන් කළේ. චෝදනා ගාතාව සහ සෝදනා ගාතාව කියලා ගාථා දෙකක්. පළවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි තුනම එකම හිතකට හිතකට අරමුණු වෙන්නේ නැහැ. ඒ තුන් දහම දන්නේ නැත්නම් ඔහුට භාවනාව ලැබෙන්නේත් ලැබෙන්නේත් නැහැ. ඒක තමයි චෝදනාව. ඊළඟට චෝදනාව විදි සඳහන් කරනවා නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මන මේක චිත්තස්ස මේ ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි තුනම අරමුණු වෙන්නේ නැහැ එකම සිතකට. මේ සෝදනා ගාතාව එහෙම සඳහන් කරන්නේ. ජානතෝව තයෝ ධම්මේ භාවනා උපලබ්ධති. ආන් ඒක හරියටම දැනගත්තා නම් ඔහු භාවනාව ලැබුවා වෙනවා. පින්නතේ සඳහන් කරනවා මේ භාවනා නිමිත්ත දැක්කහම භාවනා කර්මස්ථාන Tamanට කර්මස්ථාන ලබලා දෙන ආචාර්යවරයාට ඒක ගිහිල්ලා කියන්න ඕනේ කියලා. නිමිත්ත දැක්කහම දැන් අපි නිමිති ගොඩක් සාකච්ඡා කළා එක එක පුජ්‍යලයට අරමුණු වෙන හැටි මේ නිමිත්ත දැක්කහම ඒක ගිහිල්ලා ආචාර්යවරයාට කියන්න ඕන කර්මස්ථාන ලබලා දුන්න කෙනාට හැබැයි වෙන කෙනෙකුට කියන්න එපා කියලා කියනවා වෙන කෙනෙකුට කියන්න එපා නමුත් මේක විසඳ ගන්න බැරි නිසා එතනින් එහාට තේරුම් ගන්න බැරි නිසා කර්මස්ථාන දුන්න කෙනාට විතරයි විතරයි ගිහිල්ලා කියන්නේ. මයිහං බන්තේ ඒව රූපං නාම උපට්ඨාති. ස්වාමීනි මම මෙවැනි දෙයක් දැක්කා. නැත්නම් මට මෙවැනි දේවල් පේනවා කියලා ගිහිල්ලා සඳහන් කරන්න කියලා කියනවා. එතකොට මෙතන ආචාර්යවරයා උත්තර දෙන හැටි දීඝ බහනක හා මජ්ක්‍ධිම බහනක ආචාර්යවරු උත්තර දෙන හැටි වෙනස්. නමුත් උත්තරේ වෙනස් වුණාට අදහස අදහස එකයි. ඒ නිසා සඳහන් කරනවා ආචාර්යයන් වහන්සේත් මේ නිමිත්ත කියාවත් නිමිත්ත නෙමේ කියාවත් නොකිව යුතුය. හරියටම කර්මස්ථාන දුන්න ආචාර්යවරයා තමන්ගේ ශිෂ්‍යයා නැත්නම් යෝගාවචරය ඇවිල්ලා මේ කාරණාව කියනකොට ආචාර්යවරයා කියන්නේ නැහැලු මේක නිමිත්ත කියලාවත් මේක නිමිත්ත නෙමෙයි කියලාවත්. ඔබට පහළ වෙලා තියෙන ආනාපාන සති නිමිත්තයි කියලා කියන්නෙත් නෑ. ඔබ ඔය නිමිත්ත නෙමෙයි ඔබ වෙන පාරක ගිහිල්ලා තියෙන්නේ කියලාවත් ආචාර්යවරයා කියන්නේ නැහැ. එතකොට ආචාර්යවරයා එහෙනම් කොහොමද කියනවා කියලා සඳහන් කරන්නේ? එසේ වෙනවා පින්වතුනි. ආචාර්යවරයාගේ උත්තරය. එසේ වෙනවා පින්වතුනි. ඔහොම කරගෙන යන්න. එසේ වෙනවා පින්වතුනි. ඔහොම කරගෙන යන්න. යෝගාවචරයට කියන්නේ නෑ ඔබ බොහොම හොඳයි. ඔබ නිමිත්ත ළඟට ඇවිල්ලා තියෙන්නේ. පහළ වෙලා තියෙන නිමිත්තයි. ඒවා මුකුත් කියන්නේ නෑ. එහෙම වෙනවා. ඔහොම කරගෙන යන්න. වෙච්ච දේ කියන්නේ හේතුව සමහරලාට එහෙම වුණාම උද්දච්චයක් ඇති වෙන්න පුළුවන් මම දැන් සෑහෙන දුර සෑහෙන දුර ආව මම ප්‍රගුණ කරගත්තා එහෙම හිතලා මනසේ උද්දච්චකමක් ඇති වෙන්න පුළුවන් ඊළඟට සඳහන් කරනවා මේ එක ගුරුවරයෙක්ගේ දීඝ බානක ඊළඟට මජ්ක්‍ධිම බානක මජ්ක්‍ධිම බානක ආචාර්යවරු සඳහන් කරන්නේ ඕක තමයි පින්නතුනේ නිමිත්ත කියලා කියන්නේ. එතකොට දීඝ බානක ආචාර්යවරයා කිව්ව අර විදිහට. එතකොට මධ්‍යම බානක ආචාර්යවරු කෙලින්ම මේ විදිහට කියනවා. ඕක තමයි පින්වතුනේ නිමිත්ත කියලා කියන්නේ. කර්මස්ථානයේ දිහා බලන්න කියලා කියනවා. ඕක තමයි නිමිත්ත කියලා කියන්නේ. හැබැයි නිමිත්ත දිහා බලාගෙන ඉන්න එපා. කර්මස්ථානයේ දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ ඔබට අරමුණක් ඇවිල්ලා තියෙනවා. ඒ අරමුණේ ඇලිලා ඉන්න එපා. එතනින් උද්දච්චයක් ගන්න යන්න එපා. එහෙම නිමිත්තක් ආවනම් ඒ කොහේ ආපු ආවේ? අපිට කමක් නැහැ. ඒක ආපු ආවේ ඔබ කර්මස්ථානයේ දිහා බලාගෙන ඉන්න. එතකොට ඔබට ඊටු ටික වැටහෙවි. එහෙම සඳහන් කරන්නේ මජ්ක්‍ධිම බානක ආචාර්යවරු කියලා සඳහන් කරනවා. නමුත් මේ දෙකෙන්ම කියන්නේ එකමයි. දීඝ මජ්ජිම වශයෙන් මත දෙකක් විතරයි දෙකම එකයි. දීඝාචාර්යවරු කිව්වා දීඝ බහනකාචාර්යවරු කිව්වා මේක නිමිත්ත කීවෙත් නෑ අරමුණ කීවෙත් නෑ ඕක කොහොම තමයි ඉදිරියට කරගෙන යන්නේ මෙතනදි කියනවා ඕක තමයි නිමිත්ත කියන්නේ හැබැයි ඒක දිහා බලන් එපා කර්මස්ථානයේ බලාගෙන යන්න බලහම දෙන්නම කියන්නේ එකම කාරණාව. අතන නිමිත්ත කියලා කීවේ නැත්තේ කෙලිම කර්මස්ථානයේ ඉන්න කියලා. මෙතන නිමිත්ත කියලා දුන්නා. හැබැයි එතෙන්ට යන්න එපා කියලා කිව්වා. ආකාර දෙකක් නමුත් වෙලා තියෙන්නේ එකමයි කියලා සඳහන් කරනවා. මේ ක්‍රම දෙකම නිවැරදි බව සඳහන් කරලා තියෙනවා. මජ්ක්‍ධිම බානකවරු ඊළඟට මෙසේ කියනවා කියලා සඳහන් කරනවා. නිමිත්ත මිදං ආවුසෝ කම්මට්ටානං පුනප්පුනං මානසිකරෝහි සත්පුරිස සත්පුරුෂය මේ තම නිමිත්ත ආස්වාස ප්‍රාස්වාස කර්මස්ථානයේ නැවති නැවත මෙනෙහි කරන්න කියලා කියනවා. අපි ඉස්සෙල්ලා කියපු එකේම pāli වචනයයි අපි සඳහන් කළේ. නිමිත්තේ තපයං චිත්තං නානාකාර මිභාවයන් දීරෝ අස්සාස පස්සාසෝ දීරෝ අස්වාස පස්වාසේ සකං චිත්තං නිබන්ධති නිමිත්තේ සිත තැබීම විවිධාකාරයෙන් බෙදා දැක්වීම ප්‍රඥාවන්තයා ඒ ආස්වාස ප්‍රාස්වාස තම සිත මනාකොට බැඳලා තබනවා ප්‍රඥාවන්තයා විසින් ආස්වාස ප්‍රාස්වාස ආරමුණේ තමන්ගේ හිත බැඳලා තියෙනවා. අර නිමිති ඔස්සේ ගමන් කරන්න යන්න දෙන්නේ නැහැ. නැත්තම් ආලෝකයක් පහළ වුණා. ඒක කොහොමද කොහොමද කියලා ඒ ඔස්සේ හොයන්න යන්න පටන් ගන්නවා. මගදී හිත හිත මුලා වෙනවා. මේ භාවනාවේ මුලාව ඇති වෙන එක තැනක්. ආලෝක ධාරාවක් දැක්කා. හිරු මඩල වගේ, සඳ මඩල වගේ, තාරකා රූප වගේ, මණික් ගුලි වගේ, මුතු ගුලි වගේ අනික මේක හරිය විචිත්‍ර විදිහටනේ වැටහෙන්න පටන් ගන්නෙ. හිරු මඩල ළඟට ඇවිල්ලා වගේ දැක්කහම මොන තරම් විචිත්‍රයක්ද? සඳ මඩල ළඟ වගේ දැක්කහම ඊට පස්සේ මෙයා මුලා වෙනවා. මුලා වෙලා ඒ අරමුණ ඔස්සේ යනවා. මෙතන සඳහන් කරනවා ප්‍රඥාවන්තයා ඒ ආස්වාස ප්‍රාස්වාසයේ තම හිත මනාකොට බැඳලා තියෙනවා. අර අර ලස්සන ලස්සන රූපය ඔස්සේ දුවන්න දෙන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ හිත බැඳලා තියාගන්න එක ප්‍රඥාවන්තයෙකුට විතරක් කරන්න කරන්න පුළුවන් දෙයක්. එහෙම නැති වුණොත් එයා ඊළඟට භාවනාවට වාඩි වෙන්නේ මොකක් කරන්නද? අර ලස්සන බලන්න. ලස්සන දේවල් බලන්න. එතකොට අරමුණ එතනින්ම එතනින්ම එළියේ යට අය ලස්සන දේවල් දකින්න ලැබෙන හේකුත් නැහැ. එයා එතන ඉදිරියට යන්නේ හේකුත් නැහැ. හැමදාම වාඩි වෙන්නේ ඒ සුන්දරත්වය බලන්න හිතාගෙන. නෑ ප්‍රඥාවන්තයා එහෙම කරන්නේ නෑ. එයා කිලිම වාඩි වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස දකින්න අරමුණ ඇතුව. ඊළඟට සඳහන් කරනවා නිමිත්තේ තපයන් චිත්තං නානාකාරයේ මුභාවයන් දීරෝ අස්වාස පස්වාසේ සතං චිත්තං නිබන්දති විවිධ ආකාරයෙන් ප්‍රභේදගත වූ නිමිත්ත මත සිත තියලා මේ නුවණැත්තා වූ පුද්ගලයා මේ ආස්වාස ප්‍රාස්වාස නැමැති මේ ධර්මතාවයේ මත තම සිත මනාකොට බැඳලා තියෙනවා ප්‍රඥාවන්තයා තම සිත මනාකොට මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ මත බැඳලා තියෙනවා මේ ගාතාවේ තේරුම එතකොට ગાථා දෙකක් අපි එතන සඳහන් කළේ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ කාරණාවේදී නිමිත්ත කියලා හඳුන්වන්නේ උග්ඝහ නිමිත්ත හෝ පටිභාග නිමිත්ත කියන ඒ නිමිති දෙකෙන් එකක්. උග්ඝහ නිමිත්ත හෝ පටිභාග නිමිත්ත කියන නිමිති දෙකෙන් එකක් තමයි මේ හඳුන්වන්නේ. උග්ඝහ නිමිත්ත කියලා මේ ආනාපාන සති භාවනාවේදී හඳුන්වන්නේ ඊටාම හොඳින් තම නාසිකාග්‍රයේ හෝ එහෙම නැත්නම් උඩුතොල මත හෝ දැවටෙන මේ ඉදිකටු ඉදිකටු තුඩක් වගේ තැන මෙතන සඳහන් කරන්නේ. නැත්නම් ආස්වාස ප්‍රාස්වාස කරනකොට අපිට දැනෙන්න පුළුවන් මේ මුළු නාස්පුඩුව රවුම පුරාම හුලං ගැටෙනවා. නමුත් ඒ හැමතැනම එතකොට අරමුණු කරන්න පුළුවන්ද? ඒ හැමතැනම අරමුණු කරන්න බැරි නිසා මෙතන මේ උග්ඝහ නිමිත්ත කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස හැමතැනම දැනෙනවා. නමුත් ඒ දැනෙන දේවල් වලින් ඊටාම හොඳට දැනෙන තැනක් තියෙනවා. එහෙම තැන් කීපයක් හම්බෙයි. මේ තැන් වලින් එකක් තෝරගන්න ඕනේ. මුළු නාස් නාස් පුඩුව වටේම බලන්නේ නැහැ. හොඳට දැනෙන තැන. එතන තෝරගන්නවා. එතකොට මට හැමදාම එතන මේ ආස්වාස ප්‍රාස්වාස දැනීම තමයි මම අරමුණු කරන්නේ මෙතන නිමිත්ත තෝරගන්නවා කියලා කියන්නේ ඒක. හරියටම හොඳට ගැටෙන තැන තෝරගන්නවා එක්ක නාසිකාග්‍රේ නැත්තම් උඩුතොල මත. ඒ ඒ පුජ්‍යලයාගේ වැටහෙන හැඩයට එක තැනක් තෝරගන්නවා. ඒ කාරණාවයි මෙතන උග්ඝහ නිමිත්ත කියලා එහෙම සඳහන් කරන්නේ. ඉදිකටුවක තුඩක් තරම් වූ තැනකටයි මේ උග්ඝහ නිමිත්ත කියලා කියන්නේ. නාසිකාග්‍රේ වටේම නැත්නම් උඩුතොල මතම දැනෙනවා. නමුත් ඊටාම සියුම් තැනකටයි උපනිමිත්ත කියලා සඳහන් කරන්නේ. එතන හරියටම ආවර්ජනය කරන හැටි මෙතන අපි කලින් සඳහන් කළා ඒ තන ආවර්ජනය කරගන්න හැටි මුල් දේශනාවක නැවත ඒක ඊටාම කෙටියෙන් අපි සිහිපත් කරුවොත් ආපහු වතාවක් කොහොමද එතන හරියටම අරමුණු කරගන්නේ මෙතනදී මුලින්ම උග්ඝහ නිමිති සොයාගත යුතුයි කියලා සඳහන් කළා. අන් ඒකයි සඳහන් කළේ මේ ආස්වාස ප්‍රාස්වාස දැනෙන තැන ඊටාම සියුම්ව හොඳට දැනෙන තැනක් හොයාගන්න ඕනේ මේ ඉදිකටු තුඩක් තරම් සියුම් තැනක් එතන හොයන්න ඕනේ භාවනාවේදී අපි ඉස්සරලම උතන උතන හොයන්න ඕනේ මේ නිතරම ගැටෙන එක තැනක් ඊළඟට සඳහන් කරනවා මේක හරියටම හොයාගන්න කෙනෙකුට කාලයක් යන්න පුළුවන් කියලා කියනවා එහෙනම් මේ මට අනේ මේක හම්බුන්නේ නැහනේ අද කියලා කලකිරීමටපත් වෙන්නේ නෙමෙයි. මෙහෙම ආස්වාස කරගෙන ප්‍රාස්වාස කරගෙන යනකොට යනකොට අපටම වැටහෙනවා දැන් දින කීපයක් කරනකොට මෙතන විශේෂයෙන් හැම වෙලාවෙම ගැටෙනවා කියලා තැනක්. එහෙනම් දවස් දෙක තුනක්ම එතන විශේෂයෙන් ගැටුණා දැනුණා නම් අපිට එතන තෝරගන්න පුළුවන් ඒක දිගටම ගැටෙන තැන. අන් එහෙම කාලයක් යන්න පුළුවන් කියලා සඳහන් කරනවා. තවත් කෙනෙකුට ඊටාම ලේසියෙන් අවබෝධ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ලේසියෙන් අවබෝධ වෙන කෙනෙක් හිතන්න එපා. මේ කාලයක් යනවා කියවනේ. එහෙනම් මට මේ වැරදි තැන අරමුණ වුණාද දන්නේ කියලා හිතන්න එපා. සමහර කෙනෙකුට හරිම තැන ඊටාම ඉක්මනින් වැටහෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒක කාලයක් ගත වෙන්න පුළුවන්. ඒකත් අර මුලින් සඳහන් කරපු සංඥා නානත්වේ නිසා සිද්ධ වෙන දෙයක්. ඊළඟට සඳහන් කරනවා භාවනාව ඊටාම සියුම් නිසා බොහෝ දෙනෙකුට නොගැලපෙන්නත් පුළුවන්. මේ කාරණාව බොහෝ දෙනෙකුට නොගැලපෙන්නත් පුළුවන්. මොකද නිමිත්ත හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා වුන් ඒක ප්‍රිය කරන්නේ නැති නිසා භාවනාව අතහැරලා දාන්නත් පුළුවන් සියුම් අවස්ථාවක් නිසා. බොහෝ දෙනෙක් දුෂ්කරයි. බොහෝ අය මේ භාවනාවේදී ඒ දුෂ්කර භාවය නිසා අතරමං වෙන්නත් අතරමං වෙන්නත් පුළුවන් කියලා සඳහන් කරනවා. අන්න ඒ නිසාම මේ කර්මස්ථානයේ හරියටම ඉගෙන ගන්න ඕන කියලත් සඳහන් කරලා තියෙනවා මේ නිමිත්ත හොයාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන කරුණ හරියටම තේරුම් ගන්න නිසා කර්මස්ථානයේ හොඳට ඉගෙන ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් භාවනාව තුළ විශාල අතරමං වීමකට භාජනය වෙන බව සඳහන් කරලා තිනවා කර්මස්ථානයේ හරියටම ඉගෙන ගත්තේ ඉගෙන ගත්තේ නැත්තම්. උග්ඝහ නිමිත්ත එහෙම නැත්නම් Tamanට වඩාත්ම ඉස්මතු වෙලා පෙනෙන ආස්වාස ප්‍රාස්වාස වාතය ස්පර්ශ වෙන තැන හොයාගන්න කියලා සඳහන් කරනවා නාසයේ පුරාම ස්පර්ශ වෙනවා එහෙත් මේ නාසිකාග්‍රයේ හොඳට දැනෙන ගැටෙන තැනක්ම අධ්‍යයනය කරලා අධ්‍යයනය කරලා හොයාගන්න කියලා සඳහන් කරනවා ඊළඟට සඳහන් කරනවා නාසිකාග්‍රයේ කිට්ටුව ඊටාම හොඳින් ස්පර්ශ වෙනවා කොතන හරි තැනක නාසිකාග්‍රේ කිට්ටුව ඊටාම හොඳින් ස්පර්ශ වෙන තැනක් තියෙනවා. එහෙම නැත්නම් උඩුතොලේ ඊටාම හොඳින් ස්පර්ශ වෙන තැනක් තියෙනවා. ඒක හොයාගන්න කියලා භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ උපදේශයක්. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ ස්ථානයේ යමෙක් අවබෝධ කරගන්න ඒ ස්ථානයේ ආස්වාස ප්‍රාස්වාසය ඊට හොඳින් ස්පර්ශ වීම යමෙක් සිහියෙන් දකිනවා නම් හරියටම තන හොයාගෙන ආස්වාස ප්‍රාස්වාස යමෙක් හොඳින් දකින්න පටන් ගන්නවා නම් අන්න ඒ දැකීමට කියන නිමිත්ත තමයි නැත්නම් ඒ දැකීමට කියන නම තමයි උග්ඝා නිමිත්ත කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙනම් වාඩි වෙච්ච ගම උග්ඝා නිමිත්ත පහළ වෙනවා නෙමෙයි තන හොයන්න ඕනේ. හරියටම හොයාගෙන දැන් ආස්වාස ප්‍රාස්වාස හොඳට එතන ගැටෙනවා දැනෙනවා. ඒ තැන හරියටම හොයාගෙන එතන දකින්න තමයි කියන්නේ උග්ඝහ නිමිත්ත කියලා. මෙතන නිමිත්ත කියලා කියන්නේ ඒ ස්ථානයේ නෙමෙයි කියලා අපහු සඳහන් කරනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ගැටෙන ස්ථානයේ නෙමෙයි නිමිත්ත කියන්නේ කියලා අපහු සඳහන් කරනවා. ස්ථානයේහි ආස්වාස ප්‍රාස්වාස හැපීම කියන කාරණාව. ස්ථානය නෙමෙයි. දැන් අපිට හිතෙන්න පුළුවන් මගේ නාසිකාග්‍රේ මෙන්න මෙතනයි තන කියලා. එතන නෙමෙයි. එහෙනම් කොතන කෝකද කියන්නේ ආස්වාස ප්‍රාස්වාස හැපීම කියන කාරණාව. ස්ථානය නෙමෙයි. නහය මුලද මේ කොතනද උඩුතොලේ කොතනද කියන එක නෙමෙයි. මේ ආශ්වාස ප්‍රාශ්වාස හැපීම. එතකොට අපි බලන්නේ නාසිකාග්‍රයේ තැන නෙමෙයි. හැපීමයි බලන්නේ ගැටෙනකොට කොහොමද දැනෙන්නේ. හැපීමයි බලන්න කියලා සඳහන් කරන්නේ. එහෙම නැතුව තවත් නිමිත්ත කියලා කියනවා කියලා සඳහන් කරනවා. ඒ තමයි මේ පටිභාග නිමිත්ත. දෙවෙනුව සඳහන් කරනවා පටිභාග නිමිත්ත. එතකොට පටිභාග නිමිත්ත මේ නොයෙක් දෙනාට නොයෙක් ආකාරයෙන් වැටහෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. නොයෙක් දෙනාට නොයෙක් ආකාරයෙන් පටිභාග නිමිත්ත පහළ වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා මේ නිමිති විවිධ විදිහට පහළ වෙනවා. ඒකට හේතුව මනුස්ස ලෝකයේ මිනිසුන් අතර තියෙන විවිධත්වයේ සහ සංඥානානත්වයේ කියලා ආපහු සැරයක් පැහැදිලි කරනවා. එහෙනම් මේ නානත්ත් කායා නානත්ත් සංඥා කියපු දේ මේ හැම තැනම බලපෑනවා. එක එක පුජ්‍යලයට වෙනස් වෙන්නේ ඒ හින්දා. ඒ සංඥා නානත්වය නිසායි කියලා සඳහන් කරනවා. මිනිසුන්ගේ විවිධත්වය පැහැදිලි කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ කරුණත් එක්ක එම නිසා විවිධ කායාංග හා සංඥා සහිත මිනිසුන්ට මේ නිමිත්තත් විවිධ විවිධ විදිහට පහළ වෙනවා. විවිධ කායාංග සහිත මිනිසුන්ට නිමිත්ත පහළ වෙන්නේ විවිධ විදිහට. මුලින් සඳහන් කළා වගේ ආපහු පැහැදිලි කරලා තියෙනවා. ඒකයි සමහර අයට තාරකා රූප වගේ පේනවා. සමහර අයට මණික්ගුලි මුතුගුලි වගේ හිරු මඩල සඳ මඩල වගේ විවිධ විදිහට පේන්නේ එක එක්කෙනාගේ ස්වභාවයට. මේ කාරණාව විස්තර කරන එක්තරා සූත්‍ර දේශනාවක් සඳහන් කරනවා යම් සූත්‍ර දේශනාවක් 100 දෙනෙක් අහනවා නම් ඒ ඒ කෙනාට 100 ආකාරයකින් මේක වැටහෙන්න පටන් ගන්නවා 100ක් ඇහුවොත් ආකාර 100යි 1000ක් ඇහුවොත් ආකාර 1000යි මේ විදිහට වැටහෙන්න පටන් ගන්නවා සංඥානානත්වය නිසාම කියලා සඳහන් කරනවා ඊළඟට සඳහන් කරනවා වීරය සිහිය සමාධිය ප්‍රඥාව ඒ ඒ කෙනාට වැඩිලා තියෙන ආකාරයෙන් මේ වැටහීම වෙනස් කියලා වීරිය සිහිය, සමාධිය, ප්‍රඥාව බෙල්ල තියෙන විදිහට වෙනස්. ඒකට හොඳම උදාහරණයක් මේ විදිහට පැහැදිලි කරනවා. එකම සූත්‍රයේ පස් වතාවක් ඇහුවොත් එකම සූත්‍රය එකම දේශනාව අවස්ථා පහක් ඇහුවොත් අපිට මේ සූත්‍රයේ වැටහෙන හැටි වෙනස්. පස් වතාවක් ඇහුවොත් ඉස්සරලා වැටහිච්ච නැති කරුණු දැන් මේ සූත්‍රයත් එක්ක අපිට වැටහෙන්න ගන්නවා. මොකද ඒකට සමහරලාට අපිට තේරුම් ගන්නම බැරි තැනකට උදාහරණ එන්න පටන් ගන්නවා ගලාගෙන. මේ කරුණත් මෙහෙම නේද? මේ කරුණත් මෙහෙම නේද? මං ඊයේ මුන් අත්දැකීම මේකම නේද? අද උදේ මුණ දුන්නේ මේ අත්දැකීමටම නේද කියලා එකම සූත්‍රය කලින් ඇහුවට වඩා දෙවෙනි දවසේ ඊට වඩා තුන්වෙනි දවසේ පස්වෙනි වතාවේ අහනකොට ඒක පුදුම විදිහට දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා උදාහරණයක් හැටියට. ඇයි ඒ? මේ සංඥා නානත්වයේ හින්දා. එතකොට සංඥා නානත්වයේ හින්දා ඒක වැටහෙන්නේ කොහොමද? දැන් මේ සූත්‍රයේ පස් වතාවක් මැහුවේ මමනේ. එතකොට මගේ සංඥා නානත්වයක් තිබුණේ මමයි අනික් කෙනයි මංගාව ඉඳලා අහගෙන හිටපු අනික් එක්කෙනයි අපි දෙන්න අතර සංඥා නානත්වය තියෙන්න පුළුවන්. එතකොට මගේ කොහොමද නානත්වයක් උනේ? ඒ කාරණාව පැහැදිලි කරනවා ඊයේ බණ අහපු කෙනා නෙමෙයි අද බණ අහන්නේ. සූත්‍රය අහන්න පටන් ගත්ත කෙනා නෙමෙයි සූත්‍රය අහලා ඉවර කරන්නේ. වෙනස් වෙනවා. තරම්ම වේගෙන් වෙනස් වෙනවා. මුහුකුරා යනවා. ප්‍රඥාව වැඩි වෙනවා. අවබෝධය වැඩි වෙනවා. ආන් ඒ වෙනස් වීමයි Taman ළඟ තියෙන නානත්වය කියලා මෙතන පැහැදිලි කරනවා. ඒ නිසා තමයි පෙර වැටුණාට වඩා නැත්තම් මීට අවුරුද්දකට විතර කලින් අහපු ධර්ම දේශනාවක් අදාහනකොට අර්ථ වඩා අපිට ඒක පැහැදිලිව අවබෝධ අවබෝධ වෙන්න පටන් ගන්නේ මම එදාට වඩා දැන් මුහුකුරා ගිහිල්ලා. එදාට වඩා මගේ ප්‍රඥාව දියුණු වෙලා එදාට වඩා මගේ වීරිය දියුණු වෙලා එදාට වඩා මගේ ශ්‍රද්ධාව දියුණු වෙලා නිසා අවබෝධ වෙන ආකාරයේ වෙනස් වෙන්න පටන් අරගෙන තියෙනවා කියන කාරණාව මෙතන සඳහන් කරනවා. ඒක 10 වතාවක් ඇහුවොත් 20 වතාවක් ඇහුවොත් ඊටත් වඩා ඊටත් වඩා ප්‍රගුණ වෙනවා. ඊළඟ සඳහන් කරනවා පින්නතිනී එක වතාවක් අහලා දෙවතාවක් දෙවතාවක් තුන් වතාවක් අහනකොට ඒක එහෙම වෙනස් වෙනවා. ඊළඟට සඳහන් කරනවා අපේ ආත්මය එතනින්ම පැහැදිලි වෙනවා කියලා. මේ ආත්මයේ තියෙන විවිධත්වය ඒ කාරණාව එක්කම පැහැදිලි වෙනවා. මම හිටියානම් මමම ඇහුවානම් මටම කොහොමද ඒක වෙනස් වෙවි වෙනස් වෙවි තේරෙන්න පටන් ගත්තේ කියලා කෙනෙක් ආපහු කල්පනා කරන්න පුළුවන් කලින් ඇහුවෙත් මමමයි. නමුත් මටයි හිතෙන්නේ කලින් ඇහුවේ මමමයි කියලා. නමුත් කලින් අහපු කෙනා මෙතන ඇත්තෙම ඇත්තෙම නෑ එදා ඇහුවේ වෙන එක්කෙනෙක්. හැබැයි අහපු එක්කෙනාට එදා කියපු නමත් එකයි අද කියන නමත් එකයි. නම එකයි. නමුත් පුද්ගලයා යටින් වෙනස් වෙලා වෙනස් වෙලා ඉවරයි. ඊළඟට සඳහන් කරනවා මේ ශරීරය මේ සිත සම්පූර්ණයෙන්ම අපිට අයිති නෑ කියලා. මේ ශරීරේවත් සිතවත් සම්පූර්ණයෙන්ම අපිට අයිති නෑ. එහෙනම් ඒක කාටද අයිති? ඒක ස්වභාව ධර්මයටම ස්වභාව ධර්මයටම අයිති. අපට අයිති නම් අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න එපේ. එහෙනම් අපි හොඳටම දන්නවා ඒක පවත්වන්න පුළුවන්කමක් ඇත්තෙම ඇත්තෙම නෑ. මේ දේශනාව කරන ඔබටත් මටත් ළමා වයසකුත් තිබුණා. තරුණ වයසකුත් තිබුණා. මැදියම් වයසකුත් තිබුණා. දැන් ළමා වයසක් දාලා, තරුණ වයසක් දාලා, මැදියම් වයසක් දාලා සමහරලාට සඳෑ සමයටත් ඇවිල්ලා. එදා ප්‍රිය කරපු දේවල් කෙස්වල ස්වභාවය වෙනස් වෙලා, ඇස්වල ස්වභාවය වෙනස් වෙලා, මූණේ ස්වභාවය වෙනස් වෙලා, දත්වල හැටි වෙනස් වෙලා, පංච ඉන්ද්‍රියම්ම පංච ඉන්ද්‍රියම්ම වෙනස් වෙලා. කාලයක් ආදරයෙන් ආසාවෙන් ප්‍රාර්ථනා කරපු දේවල් අද එපා වෙලා. අද ඒවා ගැන කිසි ඇල්මක්, වොමනාවක් නැති තැනට ඇවිල්ලා. එහෙනම් ඒ මට මට කියලා දෙයක්, මගේ කියලා දෙයක් මේ තුල ඇත්තේම නැති නිසා ඒ වෙනස් බවට අපි මූණ දුන්න කියලා සඳහන් කරනවා. එහෙනම් ජීවිතේ ඊතරම්ම සාර්ථක නෑ. ජීවිතේ ඊතරම්ම සාර්ථක නෑ. ඒ කාරණාව සඳහන් කරනවා මේ ශරීරයේ ඊතරම්ම යහපත් බවකුත් නෑ. නමුත් මේ දුක සංසාරේ අපි දුකක් ලෙස සලකන්නේත් නෑ. මෙතන තියෙන්නේ මහ පුදුම මහ පුදුම දුකක්. නමුත් සංසාරේ අපි ඒක දුකක් හැටියටම සැලකුවෙත් සැලකුවෙත් නෑ. ඇයි ඒ කියලා සඳහන් කරනවා. තිරිසන් ලෝකේ තියෙන දුක, പ്രേත ලෝකේ තියෙන දුක, අසුර ලෝකේ තියෙන දුක, නිරයේ තියෙන දුක, මනුස්ස ලෝකේ ඇත්තෙම නෑ. තිරිසනුන්ට තියෙන දුක, പ്രേතයන්ට තියෙන දුක අපිට නෑ. අසුරයන්ට සහ නිරයේ තියෙන දුක අපිට නෑ. අපිට තියෙන දුකවත් දිව්‍ය ලෝකේ නෑ. එතකොට සප්ත කාම ස්වර්ග ලෝකනේ. කාම ස්වර්ග හතක් තියෙනවා. අපි එකෙන් සදිව්‍ය ලෝකයක් ගැන කතා කරනවා. මනුස්ස ලෝකයේ අයිති වෙන්නේ ඒ කාම සුගති වලින් එකකට. කාම දුගතියක් නෙමෙයි කාම සුගතියක් මනුස්ස ලෝකයේ අයිති වෙන්නේ. එහෙනම් සප්ත කාම ස්වර්ග ලෝක. ඉතින් තිරිසන් ලෝකේ තියෙන දුක අපිට නෑ. අපිට තියෙන දුක දෙවියන්ට නෑ. දිව්‍ය ලෝකවලත් ඉහළට ඉහළට යනකොට පල්ලෙහ දෙවියන්ට තියෙන තරම් දුක් ඉහළ දෙවියන්ට නෑ ඊට වඩා හරිම සියුම් හරිම සැප ස්වභාවයක් ඒගොල්ලන්ට වැඩියෙන් තියෙනවා. කොයි විදිහටද ඒගොල්ලන්ට ඒ සැප ස්වභාවය දැනුනේ? එක උදාහරණයක් සඳහන් කළොත් අපිට පැය කීපයකට වතාවක් කෑම වේලක් ඕනේ. උදේට කෑම කාලා දවල් 12ක වෙනකොට අපිට කෑම වේලක් ඕනේ. චාතුම් මහරජිකේට යනකොට අපේ අවුරුදු 50කට එක වේලයි කෑම කන්නේ. තාවතින්සයට යනකොට අපේ අවුරුදු 100කට එක වෙලයි කැම කන්නේ. එතකොට එහෙම එහෙම ඉහළට ඉහළට යනකොට අන්තිම දිව්‍ය ලෝකෙට යනකොට පරිණිමිත වසවර්තියේ මනුස්ස ලෝකයේ අවුරුදු 1400 1600කට එක වෙලයි කැම කන්නේ. එතකොට ආහාර ගැනීමේ ආහාර ගැනීම හැබෑවටම අපිට අපිටත් කරදරයක්. මේ ආහාර ගන්නවා කියන එක හැබෑවටම කරදරයක්. නමුත් ආහාර ගන්නකොට ඒක සැපයක් වගේ දැනුණාට ආහාර නොගෙනම ඉන්න තිබුණා නම් ඒ වෙලාව අපිට තව කොච්චර දේවල් වලට යොදන්න තිබුණද? නාන්න ඕනෙම නැතුව ජීවිතේ තිබුණා නම් කොච්චර කොච්චර හොඳද? හැමදාම ඇඳුම් හොදන්න මාරු කරන්නේ නැතුව මේ ඇඳුමෙන්ම ජීවිතේම ගෙවන්න තිබුණා නම් ඇඳපු විදිහටම පරණ වෙන්නෙත් නෑ, කුණු ගෑවෙන්නෙත් නෑ. කොච්චර හොඳද? එහෙම මනුස්ස ලෝකේ එහෙම නෑ. දෙවියන්ට එහෙම ඒගොල්ලන්ට කායික වේදනා නෑ. ඒගොල්ලන්ට ඇඳුම් මාරු කරන්න ඕනේ නෑ. අපිට තරම් ඉක්මනට බඩි ගිනියෙන්නේ නැහැ. අපිට හැදෙන ওই සීනි අමාරුව වගේ දේවල් එමුකවත් ඒගොල්ලන්ට හැදෙන්නේ නැහැ. ඒ නිසා අපිට වඩා ලොකු ලොකු සැපක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ලෝකේ හැටියට අරගත්තාම ඒගොල්ලන්ට ලොකු දුකකුත් තියෙනවා. හැබැයි ඒක ඒගොල්ලන්ගේ මට්ටමින් තමයි ඒ දුක තියෙන්නේ අපේ මට්ටමින් නෙමෙයි. ඒ නිසා අපිට පේන්නෙම නෑ ඒගොල්ලෝ දුක් විඳිනවා කියලා. මනුස්ස ලෝකෙත් ඒකට උදාහරණ ඕන තරම් ඕන තරම් තියෙනවා. අපි ඒකට කාරණාවක් මෙහෙම සඳහන් කළොත් දුප්පත්ම පුද්ගලයෙක් ඉන්නවා. දැන් ඒ පුද්ගලයාගේ දුක අපිට පේන්න තියෙනවා. මොනවද එයාගේ පේන්න තියෙන දුක? එයාට හරි හමන් ගයක් නැහැ. එයාට හොඳට ඇඳුම් නැහැ. එයාට හොඳට පහසුකම් සහිත වාහනයක් නැහැ. එයාට කැමති කැමති වෙලාවට ආහාර ගන්න කැමති කැමති විදිහට ආහාර නැහැ. දැන් අපිට එයාගේ දුක හොඳට පේනවා. ඉන්න ගයක් නැහැ, කැමති විදිහට වාහනයක් නැහැ, හරි හමන් ඇඳුමක් නැහැ. මේ විදිහට අපිට දැන් එයාගේ දුක පේනවා. දුක පේනවා වගේම එයාගේ දුක සුළුයි. අපි දැන් එයාගෙන් ගිහිල්ලා ඇහුවොත් ඒ මිනිස්සයා අපිට කියනවා ණය තියෙනවා මම කියලා. කොච්චරක් ණයද? ඒ මිනිස්සයා අපිට කිව්වොත් කියන්නේ සමහර දුප්පත්ම පුද්ගලයෙක් යාචකයෙක්ගෙන් වය ගිහිල්ලා ඇහුවොත් රුපියල් 100ක් සමහරවල් තව යාචකයෙකුට ණයයි. එහෙම නැත්නම් අර කඩින් කෑම එකක් කාලා රුපියල් 100ක් ණයයි. තව ටිකක් ඉහළට ගියොත් රුපියල් 1000ක් 10000ක් විතර ණයයි. තව ටිකක් එහාට ගියොත් වැඩි වුණොත් ලක්ෂයක් හමාරක් ණයයි කියලා කියයි. එතකොට අපි සමාජයේ පොහොසත් කියලා ගන්න කෙනෙක් දැක්කොත් දැන් අර දුප්පත් කෙනාට පේනවද අරයාගේ තියෙන දුක? එයාට පේන්නේ නැහැ. එයාට පේන්නේ අම්මේ ඒගොල්ලන්ට තියෙන සැප. හොඳට කෑම තියෙනවා. හොඳට ඇඳලා ඉන්නවා. හොඳ පහසුකම් සහිත වාහන තියෙනවා. හොඳ පහසුකම් සහිත ගෙවල් තියෙනවා. දැන් අර දුප්පත් කෙනාට පේනවද මෙයාගේ දුක? එයාට දුක පේන්නෙම නැහැ. හැබැයි අපි දන්නවා අපිටත් දුකක් අපිටත් දුකක් තියෙනවා කියලා. සමහරලාට අරයට වඩා දුක් අපිට තියෙනවා. හැබැයි ඒක ඒගොල්ලෝ කාටවත් පේන්නේ දැන් එයාගේ මට්ටමෙන් නම් අඩුම වුණොත් අපි කල්පනා කරුවේ රුපියල් ලක්ෂයක් විතර ණයයි. ඒ වුණාට ලොකු ව්‍යාපාර කරගෙන යන කෙනෙක් සමහරලාට ණය වුණොත් බැංකුත් එක්ක ගනුදෙනු කරන්න ගියොත් එයා තියෙන කෝටි ගණන් වල ණය. එතකොට හරයට වඩා එයාට හුඟක් බරයි. එයාගේ පෞල් පසුබිම අපි ජීවත් වෙන හැටි අරගොල්ලන්ට වඩා අපේ මට්ටමටනේ ජීවත් වෙන්නේ. ඒ මට්ටමින් මට්ටමින් බලහම ඒ එක්කෙනාට ඒක වෙනස්. එතකොට අර පල්ලෙහැ ඉඳලා බලාගෙන ඉන්න අයට කොහොමවත් පේන්නේ නැහැ අපි දුක් විඳිනවා කියලා. අන්න ඒ නිසා අපිට කොහොමවත් පේන්නේ දෙවියන්ට දුකක් තියෙනවා කියලා. නමුත් දිව්‍ය ලෝකෙත් දුකක් තියෙනවා. අපිට පේන්නේ පල්ලෙහ දිව්‍ය ලෝකයට වඩා ඊළඟ දිව්‍ය ලෝකේ එහෙම එහෙම යනකොට එතනත් දුකක් තියෙනවා. එහෙනම් මේ විදිහට මේක උදාහරණයකින් මේ සංඥා නානත්වයේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ මනාව අවධාරණය කරපු දේශනාවල් වලින් අපිට අරගන්න අරගන්න පුළුවන්. එහෙනම් ඒ නිසා ඒ නානත්වයට අනුව එක එක පුද්ගලයාට මේ ධර්ම කාරණා වැටහෙන හැටිත් වැටෙන හැටිත් විවිධයි. ඒ කාරණාව මනාවම තේරුම් කරලා දීලා තියෙනවා විවිධයි. නමුත් අපි සඳහන් කළේ මීට අවුරුදු 10කට කලින් බණහපු කෙනා දැන් නැහැ කියලා. නමුත් මේ කය අවුරුදු 10කට කලිනුත් දුකමයි අදත් දුකමයි. හැබැයි තරුණ වයසේදී ඕකේ තරම් වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ බොහෝ වෙලාවට හිතන්නේ මේ ඇස් හැමදාම මෙහෙම්මමයි. මේකන් හැමදාම මෙහෙම්මමයි. මේ කය හැමදාම මේ වගේම ශක්ති සම්පන්නයි. මේ විදිහටම පවතිනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ජීවිතේ මේ විදිහටම හැමදාම ලස්සනයි සුන්දරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම හිතාගෙන හිටියට ඒක එහෙම වෙන්නෙම ඒක එහෙම වෙන්නෙම නෑ. නමුත් ඇයි ඒගොල්ලන්ට ඒක එහෙම වැටහෙන්නේ නැත්තේ? අන්න ඒකට කියනවා අපි යොබ්බන මදය කියලා. එහෙම නැත්නම් තරුණ මදය කියලා ඒකට කියනවා. තරුණකමේ මත්වීමක් තියෙනවා. ඒ මත්වීම නිසා මේ යථා ස්වභාවය කියන එක වැටහෙන්නේ වැටහෙන්නේ නැහැ. නමුත් එයාගේ කයත් ඊටාම් පිළිකුල් සහගතයි. ලෙඩ රෝග වලින් අධිකයි බහුලයි. නමුත් අර බව නිසා පේන්නේ නැහැ. යමෙකුට ඒක වැටහෙනවා නම් යමෙකුට ඒක අවබෝධ වෙනවා නම් ඒක වැටහෙන්නේ ඒක අවබෝධ වෙන්නේ සංසාරේ බොහොම පිං කරලා හොඳට ප්‍රඥාව අරන් ආපු කෙනෙකුට ඒක වැටහෙන්න පටන් ගන්නවා. ඒ කාරණාව කොහොමද එහෙනම් ඒ පුජ්‍යලයට වැටහෙන්න පටන් ගන්නෙ? ඒ පුජ්‍යලයට ඒ කාරණාව වැටහෙන හැටි සඳහන් කරනවා. අපි අතරේ ඉන්න ඇතැම් තරුණ පිරිස් සංසාරයට හරි බයයි. තරුණ වයසෙම පොඩි වයසෙම හරියට පිංකම් කරන්න එළමෙනවා. භාවනා කරන්න හොයාගෙන යනවා. වෙන විහෙර විහාර සංවර්ධනය කරන තැන් හොයාගෙන ගිහිල්ලා අපි උදව් උපකාර කළා. දවසේ දෙකේ නතර වෙලා කායික ශ්‍රමය වැය කරලා උදව් උපකාර කරලා එනවා. යම් පිරිසක් යම් තැනක මහත් වූ සේවයක් සලසා ගන්නවා මේ දේ මම මෙහෙම කළොත් කියලා කල්පනා කළොත් ඒ වගේ දේවල් වලට එළඹෙනවා. ඒ ප්‍රඥාව මතුවෙන්න මතුවෙන්න. සමහර අයට ඒක එහෙම මතුවෙන්නේ නැතුව යනවා. උදාහරණයක් ඇටියෙද අපි බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදී බෝධිසත්ව අවදීද මොනතරම් මොනතරම් ශ්‍රේෂ්ඨද බෝධිසත්ව අවදී තිබුණ තරුණ ශ්‍රේෂ්ඨත්වය එතන පැහැදිලි කරනවා මේ සංඥානානත්වයත් පැහැදිලි කරපු තැනක. තැන්වල බෝධිසත්ව අවදී ශ්‍රේෂ්ඨද සංසාරි පුරාම රැස් කරපු ಗುಣ අන්න ඒ ಗುಣ බලයෙන් පිරීලා හිටපු නිසා සව් කෙලස් ප්‍රහීණය කරපු උත්තමයන් වහන්සේලා ඇවිල්ලා උන්වහන්සේ ගාව දන ගැහුවා. ඒ කියන්නේ කෙලස් ප්‍රහීණය කරලාද? කෙලස් ප්‍රහීණය කරලා නැහැ. බෝධිසත්ව දිව්‍ය පුත්‍රයා කෙලස් ප්‍රහීණය කරලා නැහැ. නමුත් එතකොට මේ ඇවිල්ලා දන ගහන්නේ කවුද? සව් කෙලස්ම සව් කෙලස්ම ප්‍රහීණය කරපු රහතන් වහන්සේලා. එතකොට ඒ තරම් ಗುಣ ඒ තරම් ಗುಣ දරන්න පුළුවන් වෙන්නේ නැද්ද? රහතන් වහන්සේ නමක් කෙලෙස් සහිත කෙනෙක් ගාව හිස නැමුවා කියහම ඒක දරන්න ඒක දරන්න කොයි තරම් ශක්තියක් ඕනේද කියන කාරණාව අපේ වගේ හිස් මොලේකින් නම් අපිට හිතන්නවත් හිතන්නවත් බෑ. එතකොට බෝධිසත්ව දිව්‍ය පුත්‍රයාට වඩා රහතන් වහන්සේ සිල්වත් නැද්ද? සිල්වත්. එහෙනම් මෙතනදී අලුත් ධර්ම කර්මයක් මතුවෙන්නේ නැද්ද? මේ සීලයම විතරක් වටිනාකමට බලපෑවා කියන්නේ බලපෑවා කියන්න බෑ එහෙනම් තවත් කාරණා තවත් කාරණා වටිනාකමට එකතු වෙලා තිබුණා. රහතන් වහන්සේ දැන් බෝසතාණන් වහන්සේ සම්පූර්ණ බ්‍රහ්මචර්යා ජීවිතයක් ගෙවුවා නෙමෙයි. දිව්‍යමය අවදී පවා බ්‍රහ්මචර්යා ජීවිතයක් ගෙවුවා. නමුත් රහතන් වහන්සේ උන්වහන්සේ තනිකරම බ්‍රහ්මචර්යාවෙන්ම ජීවත් වෙන කෙනෙක්. එතකොට ඒ සමානව මොනතරම් සිල්වත්ද? එහෙම සිල්වත් කෙනා නේද දැන් මේ ඇවිල්ලා මේ දන ගහන්නේ. හේතුව මේ සියලු බ්‍රහ්මචර්යාවන්ට අග්‍ර වූ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න සුදුසු තැනට යන්න කරුණු සම්පූර්ණ කරලා තියෙන්නේ. අද රහත් වෙච්ච මම ඒ රහත් වෙච්ච මටත් වඩා ඉහළ තැනට යන්න අවශ්‍ය කරුණු සම්පූර්ණ කරලයි තියෙන්නේ. අන්න ඒ தത്വයට ඒ සිල්වතානන් වහන්සේ පවා ගරු කළා කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. එහෙමනම් ಗುಣ සම්පූර්ණ කරනවා කියහම එහෙමනම් සිල් සම්පූර්ණ කරනවා කියලා කියහම මේ සියල්ලම අභිභවනය කරලා යන්න උන්වහන්සේ කරුණු සම්පූර්ණ කරපු නිසා උන්වහන්සේගේ අන්තිම මුළු ජීවිතේ පුරාමත් බෝධිසත්ව අන්තිම ආත්මයට කලින් උන්වහන්සේ මනුස්ස ලෝකේ ඉපදිච්ච මේ පාරමිතා සම්පූර්ණ කරන හැම ආත්මයකමත් උන්වහන්සේ ඒ තාරුණ්‍යයේ මද බව පසක තියලා සංසාරී යථා ස්වභාවය අවබෝධ කරමින්ම අවබෝධ කරමින්ම කටයුතු කළා. ඒකේ අග්‍ර ප්‍රතිඵලය තමයි සිද්ධාර්ථ ගෞතම හැටියට උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යෙදුනේ. එහෙමනම් මේ කරුණ සංසාරේ පුරාම ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වීරියත් එක්ක දියුණු වෙවි දියුණු වෙවි දියුණු වෙණී ආපු කෙනෙක්. අර යොබ්බන මදේ කියන එක නැති කරලා දාලා සංසාරයෙන් ඈතර යන මාර්ගය හොයනවා. ಗುಣධර්ම පුරණ මාර්ගය හොයනවා. එහෙම සංසාරේ තව ඒ තරම් දියුණුවටපත් වෙලා නැති කෙනෙක් හැම වෙලාවෙම අකුසල් පැත්තට අකුසල් පැත්තට බර වෙනවා. හැම වෙලාවෙම කාමසිතවිලි වලටම කාමසිතවිලි වලටම බර වෙනවා. ආදීනේ දකින් ආදීන වේ දකින්න උත්සාහ කරන ස්වභාවයක් ස්වභාවයක් දකින්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තිබුණේ හැම වෙලාවෙම හැම වස්තුවකම ආදීන වේදිහා බලන්න කියලා. සුන්දරත් සුන්දරයි. ඒක කොහොමද පැහැදිලි කළේ? ලෝකය අනිත්‍ය වූ තරමින්, අස්තීර වූ තරමින් අසුන්දර නෑ. අනිත්‍යයි අස්තීරයි අසුන්දර නෑ. හැබැයි මේ සුන්දර වස්තුවේ සැබෑ తত্ত্বය ආදීනවේ මනාව දකින්න කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණාව පැහැදිලි කරන තැනක තවත් සඳහන් කරනවා මේ ජීවිතේ අපිට වුවමනා විදිහට පවතින්නේ නැහැ කියලා. කවදාවත් ජීවිතේ අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. තරුණ කාලේ ඒක වැටහුණෙත් නැහැ. නමුත් අග්ගිස්සට වයසට ගියහම ඊටාම පිළිකුල් සහගත බව, ඊටාම අප්‍රසන්න බව, සමහරවල් කාලයක් ආදරයෙන් සැලකපු අය ජීවිතේ බොහෝ කෙරවලට යනකොට යනකොට එපා වෙනවා. ඉන්නවද නැද්ද කියලා සමහරවල්ලාට අහන්නේ හොයන්නවත් නැති තරමට තමාගේ ජීවිතයත් එක්ක තමාට තියෙන පුදුමාකාර කලකිරීම සහිත පිළිකුල් සහගත ස්වභාවයක් මේ උපාදානාස්කන්ධය අරගෙනද මම මෙච්චර දේවල් කළේ කියලා හිතෙනවා. එහෙම කල්පනා කරන්න ස්වභාවයක් එනවා කියලා පැහැදිලි කළා. ඒ මොකද එහෙම ස්වභාවයක් එන්නේ මෙන්න මේ සංඥාවේ තියෙන නානාත්වය නිසා. ඒ නිසා හොඳට ශක්තිය තියෙන කාලයක් තියෙනවා. හොඳට බලය තියෙන කාලයක් තියෙනවා. ටිකක් නිරෝගී කියලා හිතෙන කාලයක් තියෙනවා. හැබැයි ටිකක් නිරෝගී කියලා කිව්වේ නිරෝගිම නිරෝගිම නෑ. අතීතයේ තිබ්බ නිරෝගී බව නම් අද වෙනකොට එන්නේ එන්නේ ඇත්තෙම නෑ. මෙන්න මේ කරුණ අවබෝධ කරලා වහවහ සංසාරයෙන් එතර යන්න කටයුතු කිරීම කියන කාරණාව සඳහන් කරනවා. ඒක කොහොමද අර අතීතේ කාලේ සඳහන් කරලා තිබුණේ? අතීතේක කාලයක සඳහන් කරුවේ මේ ඔළුවට ගිනි ගත්තාම ඒ ගින්දර නිමා ගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ දුර්වලෙක් ඔළුවට ගිනි අරගෙන ඒක නිමන්න කියලා යමෙක් දඟලනවා නම් ඒ දුර්වලෙක් එහෙනම් ප්‍රඥාවන්තයා මොකද්ද කරන්නේ ඔහෙ ඔළුව ගිනි ගත්තාවේ. දැන් ඔළුව පිච්චිලා මැරෙයි. මැරෙන්න කලින් මට කරගන්න බැරි වෙච්ච කුසල් ටිකක් තියෙනවා. මේ ඔළුව පිච්චෙනවා. මේ කරුණින්ම මැරෙනවා. ඉතින් මැරෙන්න කලින් කරගන්න පින් ටිකක් තියෙනවා. සමහරලාට ඔළුව පිච්චිලා කොහොම හරි බේරගෙන රෝහල්ගත කරයි. හැබැයි රෝහලේ බිඳවලා බිඳවලා මැරෙයි. ඒ මැරෙනකන් මට ආයේ පින් කරන්න නම් හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ වේදනාව විවස විවස ඉඳයි වෙන්නේ. සමහරලාට අන්න ඒ නිසා ඒක පිච්චිලා පිච්චිලා දැන් මැරෙන තරමක් මෙරිච්චාවේ අර බැරි වෙච්ච පින් ටික උජහට කරගන්න ඕනේ. එහෙම සඳහන් කළේ මිනිසුන්ට කොච්චර ලෙඩ තිබුණ කාලෙද කියලා සඳහන් කරනවා. මේ කාලේ මිනිසුන්ට අවුරුදු 60000යි වයස. මේ හිස ගිනි ගත්තෙක් ඒ ගින්දර නිමා ගන්නේ නැතුව පින් කරන්න කියලා කියපු කාලේ ඊ නැත්තම් ඒ හිස නිමා ගන්න වෙහෙසෙනවට වඩා පින් වලට වෙහෙසෙන්න කියලා කියපු කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 60000යි. ලෙඩ කොච්චරද තිබුණා කියලා කියන්නේ. ලෙඩ තිබිලා තියෙන කීපයයි. තිබිලා තියෙන ලෙඩ තමයි බඩගිනිනවා. එකක්. අද නම් ඒක ලෙඩක් කියලා හිතෙන්නේවත් නැහැ. පිපාසය එනවා. බඩගින්න එනවා, පිපාසය එනවා. වැසිකිළියට යන්න ඕනේ, මුත්‍රා කරන්න ඕනේ. සීතල දැනෙනවා, කුණුසුම දැනෙනවා. ලෙඩ 6යි තිබිලා තියෙන්නේ. කයට දැනිච්ච ලෙඩක් එහෙමකට ඇත්තෙම නෑ. ලෙඩ 6යි. ලෙඩ 6ක් තිබුණ කාලේ තමයි මෙහෙම කියන්නේ. ඔළුවට ගිනි ඇවිලිච්ච කෙනා ඒක නිමන්න වෙහෙසෙනවට වඩා පින් කරන්න වෙහෙසෙන්න කියලා. ලෙඩ 6යි ආයුෂ අවුරුදු 60000යි. එතකොට මේ උදාහරණය අදට ගෙනවුත් කොහොම කියන්න වෙයිද? 890ක් ව්‍යාධි, 990ක් රෝග සීමාවක් නැහැ. ආයුෂයත් අපේ 65ට 70ට වැඩි වුණොත් 80ට සීමා වෙලයි තියෙන්නේ. එහෙනම් අද වෙනකොට අපි පින් කරන්න කොයිතරම් වෙහෙසෙන්න වෙයිද? කොයිතරම් ඒ කාර්ය සඳහා මහන්සි ගන්න වෙයිද? කැපකිරීම කරන්න වෙයිද? සංසාරයට කොහොම බය විය යුතුයිද කියන කරුණ කල්පනා කරලම මේ භාග්‍යතුන් වහන්සේගේ නිවැරදි උපදේශනයේ සහිතව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හදාරමින් භාග්‍යතුන් වහන්සේගේ උපදේශයට ගරු කරමින් සීලවන්ත වෙමින් ශ්‍රද්ධාවන්ත වෙමින් සරණ සීලෙහි පිහිටවමින් මේ සංසාරයෙන් වහවහා ඈතර යන්න කටයුතු කරන්න කියලා අපි නිරන්තරයෙන් සිහිපත් කළ යුතුයි ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි. එමනම් අද ධර්ම දේශනාවට තියෙන කාලය මේ මොහොතේ නිමා වෙලා තියෙන නිසා අදට ධර්ම දේශනාව අපි මෙතනින් නතර කරනවා. එමනම් අදත් ධර්ම දේශනාවේ දායකත්වයේ දීපලාල් විජේරත්න මැතිතුමා විජේරත්න මැතිණිය දෙපළ ප්‍රධානව දූ දරුවන් ඇතුළු මේ සියලු දෙනා තමයි ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ හැමදාම උතුම් ප්‍රාර්ථනාව වගේ ජීවිතය දානය කරවන්ට යෙදුන ආදරණීය අම්මට තාත්තට ඒ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා නිදන ප්‍රාප්ත මෑණියන් පියාණන් විජේරත්න මහත්මයාගේ ඒ වගේම මැතිණියගේ නිදන ප්‍රාප්ත පියාණන් පියාණන්ටත් පින් අනුමෝදන් කරමින් සුජීවත්ව ඉන්න මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දූ දරුවන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ ධර්මශාලාවට රැස් වෙන සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් නිදුක්ව නිරෝගීව සංසාර මාර්ගය තුල මේ ජීවිතය තුල ඉඳලා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව ප්‍රාර්ථනා කරමින් සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයත් මේ පුණ්‍ය මහිමයත් අනුමෝදන් කරවමින් විහාරස්ථානයේ වැඩ වාසය කරන අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරමින් ලෝක සත්වයාට කල්යාණ මිත්‍රයෙක් හැටියට උන්වහන්සේගේ ශාසනික ප්‍රතිපත්තියද දියුණු කර ගැනීමෙන් කටයුතු කරන්න උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරලා ප්‍රාර්ථනා කරමින් සම්මිය දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් අපි රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමින් විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිහිපත් කළා හෝමාගම පදිංචි පුෂ්පා හපුතන්ත්‍රී මහත්මියට අපි මේ සිද්ධ කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලය උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ මේ මෑණියන්ට උදා වේවා අපිත් හොඳට දන්න මෑණි කෙනෙක් බොහෝම ගුණගරුක ජීවිතයක් ගත කරපු කෙනෙක් මේ මෑණියන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මදක් අසනීප තත්වයකින් සිටින නිසා ඉක්මන් සෝය නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරවමු මාරස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් මාගේ මව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ඥාති මිත්‍රාදීන්ටත් කල්යාණ මිත්‍රයන්ටත් අනුමෝදන් වේවා නිවැරදි වූ තථාගත මාර්ගයේ ලෝකයට දානය කරන්ඩ ධර්ම කාරණාවෙන් පෝෂණය කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා සද්ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන විජේරත්න මැතිතුමා මැතිණිය දූ දරුවන් ඇතුළු සියලු දෙනාටමත් වෛද්‍යාචාර්ය කමානී මායාදුන්න මැතිණියටත් රුක්ලන්ත මායාදුන්න මැතිතුමාටත් ඒ පුණ්‍ය ධර්මයන් එසේම අනුමෝදන් වේවා මාගේ පියාණන් අසනීප වෙච්ච අවස්ථාවේ බොහෝ දෙනා බොහෝ පින්කම් කළා සමහර අය ලේ දන් දුන්නා සමහර අය භාවනා කටයුතු කළා සමහර අය බෝධි පූජා තිබුණා සමහර අය දානමාන පින්කම් කළා සමහර අය සිද්ධ කරගත්ත හැම පින්කමක් කරපු වෙලාවෙම ආශිර්වාද කරන්ට යෙදුනා. මේ පින්වතුන් සියලු දෙනා ඒ අතර විශේෂ පිරිසක් හැටියට හිටියා. ඒ සියලුම දෙනාටම ආරැස් කරගත්ත මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා.